ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය ස්වභාවික ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ගුවන් විදුලිය විසින් සංරක්ෂණය කොට ඇති ලක්ෂ සංඛ්‍යාත ගීත අතරින් ගීතයක් දෙකක රස මිහිර මෙසේ විඳගනිමු මේ ඉරිදා සංග්‍රහයයි සන්තුස්ස කෝච සුභරෝච අප්පකිච්ඡෝච සල්ලහුක වුත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දෝ ආදර්ශවත් පුද්ගලයා සන්තුෂ්ටිය වඩන්නකු විය යුතුයි වස්තුකාමයෙන් වශී වී ලෞකික සම්පත් පසුපස එළවන්නා හට සන්තුෂ්ටියක් නොලැබෙයි. මක්නිසාද කියතොත් කොතෙක් ලැබුවත් ඔහු තෘප්තියට නොබැමිණෙන බැවින්. මේ කරණීය සූත්‍රයේ එන දේශනාවක්. මහත්මා ගාන්ධිතුමා දවසක් ටාගෝර්තුමා හමුවන්නට ගියේ කනස්සල්ලෙන් වේදනාවෙන්. ඔහු ලුණු සොයන්නට ලොකු ගමනක් යන්න සැරසුණා. එහෙත් පිරිසක් නැහැ. ගාන්ධිතුමා තනි වෙලා. ගාන්ධිතුමාට ටාගෝර්තුමා ගීතයක් රචනා කොට දුන්නා. සංගීතවත් කළේද රවීන්ද්‍රනාත් ටාගෝර්තුමාමයි. මේ එම ගීතය එය ලෝකේ ප්‍රසිද්ධියට පත්වුණු ගීතයක්. කවුරුණාවත් කමක් නැහැ. තනිවම යන්න. මේ ගීතය ගායනා කළේ සුචිත්‍ර මුකර්ජි විසින්. যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে একলা চলো একলা চলো একলা চলো একলা চলো রে যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে যদি কেউ কথা না কয় ওরে ওরে যদি সবাই থাকে মুখের আলে সবাই করে ভয় তবে পরাণ খুলে তুই মুখ ফুটে তোর মনের কথা ফেসলা বলো রে তবে পরাণ খুলে তুই মুখ ফুটে তোর মনের কথা ফেসলা বলো রে যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে একলা চলো একলা চলো রে যদি পথে যাবার কালে কেউ ফিরে না যায় তবে পথের কাঁটায় তুই রক্ত মাখা চরণ তলে একলা রে তবে পথের কাটায় তুই রক্ত মাখা চরণ তলে একলা রে যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে रे ज्योति तोर डाक शून्य घेऊन आया যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে ලෝදහමින් වැදෙනා රළු පහරින් ගතසිත රිදෙනා කල නිතියෙන් නැතලුවේ අන් රසඳුනා ආදරයසේ සුව දෙනා. මහාචාර්ය දිරිවීර සරච්චන්ද්‍රයන් රචනා කළ නිර්මාණය කළ සිංහබාහු නාටකයේ සුප්පා දේවියගේ අදහස ගායනය. නමුත් අපි මේ අදහස උපුටා ගත්තේ ප්‍රේමය පිළිබඳ ගීතයකට පෙරවදනක් සපයන්නයි. මේ ගීතය ඇතුළත් වූ සීතල වතුර චිත්‍රපටයටයි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ කවියා විසින් ලියන ලද මේ ගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීතවේදියාගේ නිර්මාණ ශක්තියෙන් ඔපවත් වුණා. ගීතය ගායනා කළේ ධර්මදාස වල්පොල සහ ලතා වල්පොල ගායන ශිල්පී යුවළ විසින්. මහවේ හඳට අතු පුරා සිකිලිසලි මුළු ගම්මානේ කුසුම් දැතිවති සෙනෙහි සසයට යාවේ මංගල දිනයේ රස මඩු පානේ අසිරිමත් වූ දේකි මෙලොව ප්‍රේමය නමිනා වැදූ පොරණ කිවිඳුන් සොඳ රසමුසු බසිනා සියලු භෝග වස්තු ඉසුරු හරිති නෙක් දනෝ සෞසප දෙන සිතුමි නිවන් ප්‍රේමය සඳහා ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ගීතයක් කවියක් සිංහබාහු නාටකයේ එන එම ගීතය ප්‍රේමය පිළිබඳව ආදරය පිළිබඳව මුළු ලෝකයේ පතලා වූ ආදරය ගැන උදිත් නාරායන් මෙසේ ගයනවා අම්මාගේ ආදරය ඔහු එම ගීතය ගයන්නේ පිරිසක් සමග ගායන වෘන්දයක් සමග 1994 ලාඩ්ලා චිත්‍රපටයට ඇතුළත් වූ මේ ගීතය ජෝස්නා හාඩ්කර් සමග ගයන්නේ සමීර් විසින් ලියන ලද මේ ගීතය ආනන්ද මිලින්ද විසින් සංගීතවත් කළා. මේ උදිත් නාරායන් ගායන ශිල්පියා ඇතුළු ගායන වෘන්දය के तेरा साया मैं तुझको थाम लू उठ के रब से पहले मैं तेरा नाम लू बन के तेरा साया मैं तुझको थाम लू उठ के रब से पहले मैं तेरा नाम लू रखूं तुझे पलकों तले पूजा करूं तेरी तेरे सिवा तू ही बता क्या जिंदगी मेरी मैं तो तेरे सपनों के रंग में ढला तेरी उंगली पकड़ के चला ममता के आज तेरा लाडला अपने घर से सुख जाएगा कहा बदलेगा नसीबा एक रोज मेरी माँ बच के अपने घर से सुख जाएगा कहा बदलेगा नसीबा एक रोज मेरी माँ तेरी खुशी मेरी खुशी गम तेरा मेरा गम तेरे लिए तेरी कसम लूंगा मैं सौ जन्म तू नहीं तो दुनिया में कुछ नहीं मेरा तेरी उंगली पकड़ के चला ममता के तेरा लाडला ගායනයෙන් වාදනයෙන් රිද්ම චලනයෙන් මෙන්ම සංගීතය ශ්‍රවණයෙන්ද මිනිස් සිරුරේ නිරෝගී භාවය හා මානසික පැහැබරතාව වර්ධනය වනවා. කාලයකට පෙර ගුවන් විදුලියේදී සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි කලාකරුවන්ට ප්‍රේමකීර්තිද අල්විස් හමු වෙනවා. ඔහුට කියනවා ගීතයක් ලියන්න කියලා. ඔහු කියනවා මට ගීත ලියන්න දන්නේ මම කවි කෙටි කතා ලියන්නම් කියලා. නමුත් පෙරත්ත කිරීමෙන් අනුතුරුව මහාචාර්ය සනත් නන්දසිරි විසින් දෙන ලද තනුවකට අනුව ඔහු ප්‍රථම ගීතය රචනා කරනවා. ඒ ගීතය ගායනා කළේ රූපා ඉන්දුමති සහ මල්කාන්ති නන්දසිරි ගායිකාවන් දෙදෙනා මේ ගීතය සංගීතවත් කළේ මහාචාර්ය සනත් නන්දසිරි ගීපද රචනය ප්‍රේමකීර්තිද අල්විස් විසින් නිර්මිතයි Thank you. රට කන්වත් ජීවන මීබිඳු කඳුලක් නීලයි උලඟ ඔබ මින් මං ඇත්තේ උලඟ ඔබ මින් මං ඇත්තේ අද පුද අසුනේ සෙනෙහස බැඳුනේ අද පුද අසුනේ සෙනෙහස බැඳුනේ පියසට අන්මත්සේ ජීවන මේ විසු කඳුලක් වීලයි උලඟ ඔබ මෙන් මා ඇත්තේ බැඳුනේ අද පුද අසුනේ සෙනෙහස බැඳුනේ මුගයක පියසට කන්මත්තේ ජීවන මීදිනු කඳුලන් වීලයි උලව උගමින් මාගෙත්තේ උලව උගමින් ලක්මී මුව සුවඳ දිනි හද පුද අතුනේ සෙනෙහස බැඳුනේ හද පුද අතුනේ සෙනෙහස බැඳුනේ දුගයක පියසට පන්මත් තියේ ජීවන මේ දිනු කඳුලක් නීලයි මෙන් මායති ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සංගීතය මිනිස් సంతානයේ මුල් බැසගත් මානව අවශ්‍යතාවක් සංසිඳුවන දිව්‍යමය ආහාරයක්. ඒ දිව්‍යමය භාවය තුල ජීවිතය කඩා වැටෙන විට ජීවිතය පුබුදු කරන්නට අවශ්‍ය ශක්තිය ගැබ්බී පවතිනවා. සෝමතිලක ජයමහා 60 ගණන් වල ඉඳලා අපි ඔහුගේ කටහඬින් ගීත ඇසුවා ගුවන් විදුලියේ. මේ ගීතයත් සෝමතිලක ජයමහා විසින් ගායන ලද මනෝරම්‍ය ගීතාවලියේ එක් නිදසුනක්. මේ ගීතය රචනා කොට තිබෙන්නේ විජේසිරි අමරතුංග කවියා. සංගීත නිර්මාණය වාද්‍ය ශිල්පියෙකු සංගීතවේදියෙකු ගායන ශිල්පියෙකු හැටියට සුපතල අමරසිරි පීරිස් කලාකරුවා වෙතින් නිර්මිතයි මේ සෝමතිලක ජයමහා ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ ජීවිතයේ සමදාම සපරඳින්නේ නෑ සිනහ වෙවි සිනහ වෙවි කල්පේ වන්න බෑ ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ agama ළඟේ කුඳුලකදී එයයි ජීවිතේ ආදරයේ කුසුම ළඟ දුකට නින්නේ නෑ දුක් කරදර නැති දවසට දුර දෙන පිරුණු ලෝකයේ සිනහනගේ අඳුලක ගීතයයි අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දිල්කා විමර්ශනී හඳුබලයි